ඒ අකුසල චෛතසික ධර්ම අතරින් අපේ මූලික වශයෙන්ම මෝහ චතුස්කය කියලා මෝහය අහිරිකය අනුත්ප්පේ උද්දච්චය කියන චෛතසික ධර්ම හතර පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම ඊළඟට ලෝභ ත්‍රිකය වශයෙන් එන අපි චෛතසික ධර්ම තුනක් පිළිබඳව සාකච්ඡා කළා. ලෝභය, දිට්ඨිය කියන චෛතසික ධර්ම දෙක ගැන අපි සාකච්ඡා කළා. එතකොට අද දිනේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ මේ ලෝභ ත්‍රිකයේ එන මානය තමයි අද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. එතකොට අපි මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය කියන මේ චෛසික ධර්ම සාකච්ඡා කළා. එතන මානය කියලා හඳුන්වන්නේ එතන විග්‍රහ කරනවා සෙය්‍යෝ හමස්මීත්‍යාදී මඤ්ඤතිති මානෝ කියලා. කියන්නේ දැන් මානේ ප්‍රධාන වශයෙන්ම අවස්ථා තුනක් දේශනා කරනවා. සෙය්‍යෝ හමස්මීතිමානෝ සදිසෝ හමස්මීතිමානෝ හීනෝ හමස්මීතිමානෝ කියලා මානේ ත්‍රිවිධ ආකාරයකින් දේශනා කරනවා. ඒතර මානය කියලා කියන්නේ අකුසල් චෛසික ධර්ම අතරින් ලෝභ සිත්වල යෙදෙන චෛතසික ධර්මයක්. ඒතර මේවට ලෝභ ත්‍රිකය කියලා කියන්නේම අකුසල් චෛතසික 12 අකුසල් සිත් 12 අතරින් දැන් ලෝභ මූලික සිත් 8ක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ලෝභ මූලික සිත් 8 පමණයි මේ ලෝභය, ditthිය, මානය කියන චෛතසික ධර්ම තුන යෙදෙන්නේ. ඒ යෙදෙන කොටත් මේ තුනම එකම සිතක යෙදෙන්නේ නැහැ. ඒතර යම් වෙලාවක යෙදෙනවා නම් ලෝභයයි දිට්ඨියයි යෙදෙනවා. එහෙම නැත්නම් ලෝභයයි මානයයි යෙදෙනවා. ඒතර මානය සහ දිට්ඨිය කියන චෛතසික ධර්ම දෙක එකම සිතක කිනම් අවස්ථාවකදීවත් යෙදෙන්නේ නැහැ. ඒතර මානය කියලා කියන්නේ සත්වයා අතිශයින්ම මුලාවටපත් කරන චෛතසික ධර්මයක්. ඒතර ඒකෙන් අදහස් කරන්නේ දැන් යම් අවස්ථාවක තමාත් මේ ලෝකයේ තුල වැදගත් කෙනෙක් යයි සලකා ගනිමින් තමා තුලත් යම් වැදගත්කමක් තියෙනවා කියන හැඟීමෙන් යුක්තව කටයුතු කිරීම තමයි මානය කියලා කියන්නේ. එතකොට ඒක ආකාර තුනකින් දේශනා කරනකොට තියෙන මුලින්ම දැන් සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා අවස්ථා තුනක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒකෙන් සෙය්‍යමාන නැත්නම් සෙය්‍යෝ හමස්මීති මානෝ කියලා මේ හඳුන්වන සෙය්‍යමානය කියලා කියන්නේ අනිත් අයට වඩා තමන් උසස් යයි හඟින ස්වභාවය තමයි මෙතන සෙය්‍යමාන හැටියට සඳහන් කරන්නේ. ඒතර මේ මානය කියන එක නොඑක් හේතුන් නිසා හටගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ධනය නිසා, බලය නිසා, එහෙම නැත්නම් රූපය නිසා, උගත්කම නිසා, පරිවාර සම්පත්තිය නිසා, ආරෝග්‍ය නිසා, ඒ වගේම Tamanගේ වයස නිසා මෙන්න මේ විදිහට නොඑක් ආකාරයන්ගෙන් මේ මානය කියන එක හට ගන්න පුළුවන්. ඉතින් යම්කිසි කෙනෙක් මේ සෙය්‍ය මානයටපත් වුනහම දැන් මේ මානය තුල ආකාර බෙහෙදයක් තියෙනවා යථාවමානය සහ අයථාවමානය කියලා. ඒකේ යථාවමානය කියලා කියන්නේ ඇත්තටම තියෙන දේ පිළිබඳව ඇති කරගන්න මානය. ඒ කියන්නේ දැන් රජවරු, සිටවරු වගේ අය ඇත්තටම උසස් අය අනිත් අයට වඩා ධනෙන් බලයෙන් ශ්‍රේෂ්ඨයි. ඒතර ඒ අයට Tamanගේ ඒ බලවත්කම ධනවත්කම හේතු කරගෙන මානයක් ඇති වෙනවා. ඒක යථාව මානය. ඒ කියන්නේ ඇත්තටම ඒ අයට තියෙනවා. ඒ තිබීම තුල මානයක් ඇති කර ගන්නවා. ඒකට කියන යථාව මානය කියලා. නමුත් දැන් ඔය කිසිවක් නැති අයත් සමහර විට දැන් හිතන්න ධනවත් කෙනෙක් නම් බලවත් කෙනෙක් නම් උගත් කෙනෙක් නම් සමහර වෙලාවට එයා හා සම වෙන්න බලනවා. ඒ කියන්නේ එයා උගත්කමින් අනිත් අයට වඩා පහත් තැනක ඉඳලා එයා හිතනවා අපි ඔක්කොම එකම ඉස්කෝලේටනේ ගියේ. අපේ ගමේම හිටපු කෙනෙක්නේ. ඉතින් එයාත් මං වගේ මිනිහෙක්නේ. ඉතින් ඒ නිසා එයයි මගේ අතර තියෙන මොන වගේ වෙනසක්ද? අන්න ওই විදිහට අර Tamanගේ නැති ස්වභාවයේ තේරුම් ගන්නේ නැතිව අර මාන්නයක් ඇති කර ගන්නවා. මමත් ඒ වගේම තමයි කියලා. අන්න ඒකට කියනවා අයතාව මානය කියලා. ඒ කියන්නේ ඒක ඇත්තටම තමා තුළ නැහැ. අන්න ඒක අයතාව මානය කියලා හඳුන්වනවා. ඒතර ඒ කෙසේ හෝ වේවා යම් වෙලාවක මේ මාන්නයක් ඇති කරගත්තොත් ඒ තුලින් පරිහානියක්මයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් මාන්නය තියෙන කෙනා සමහර විට දැන් තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා වැඳිය යුත්තාට වඳින්නේ නැහැ කියලා කියනවා. පිදී යුත්තාට පුදන්නේ නැහැ කියලා කියනවා. මාර්ගයේ ඉදිදී යුත් කෙනාට ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට ප්‍රශංසා කළ යුත්තාට ප්‍රශංසා කරන්නේ නැහැ කියලා කියනවා. ඒතර අනිත් අයගේ ගුණයන් පහත් කොට කතා කරනවා. ඒ මානීය ලක්ෂණය. ඒ කියන්නේ දැන් කෙනෙක් Tamanට වඩා ගුණවත් නම් දැන් සමහර විට ගුණවත් අය අපි අනිවාර්යයෙන්ම ගරු කළ යුතු ඇත්තන් බවට පත් වෙනවා. ඒ ඇත්තන්ගේ ගුණයන්ට ප්‍රශංසා කළ යුතු වෙනවා. උත්තර ඒ අයට අසුන් පැනවිය යුතු වෙනවා. වන්දනමානන කළ යුතු වෙනවා. එතන මේ මාන්නය තියෙන කෙනා අන්න ඒ කෙනාට වන්දනා කරන්නේ නැහැ. ඒ ගරු කළ යුතු ඇත්තන්ට ගරු කරන්නේ නැහැ. දැන් මේ මාන්නය නිසාද බොහෝ විට අර කුසල් කරගන්න තියෙන අවස්ථාත් අහිමි කරගන්නවා. දැන් සමහර විට දැන් තමන් ධනයෙන් හෝ බලයෙන් හෝ කුලයෙන් හෝ උසස් කියලා මාන්නයක් ඇති කරගත්ත කෙනා සමහර විට විහාරස්ථානයට යන්නේ නැහැ සිල් සමාදන් වෙන්න. එකම ධර්මශාලාවට යන්නේ නැහැ ධර්ම ශ්‍රවණය කරන්න. කවරක් නිසාද? දැන් ධර්මශාලාවට හැමෝම එකතු වෙනවා. දුප්පත් කෙනත් එනවා, පොහොසත් කෙනත් එනවා, උගත් කෙනත් එනවා, නූගත් කෙනත් එනවා, හීනයයි සලකන කෙනත් එනවා, උසස්යයි සලකන කෙනත් එනවා. මේ හැම කෙනාම එනවා. ඒතරන මාන්නයක් තියෙන කෙනා හිතනවා ඒ වගේ අයත් එක්ක ඉඳ ගන්න අපිට පුළුවන්ද? අන්න ওই විදිහේ මාන්නයක් ඇති කරගෙන අර කුසල් කරන්න පුළුවන් අවස්ථාව මග හැර ගන්නවා. අන්න මානයේ තියෙන බොහොම දුක්ඛිත තැනක් එතන. ඒතර ඒ විතරක් නෙවෙයි මේ මාන්නයක් ඇති කරගන්න කෙනා දැන් තථාගතයන් වහන්සේ වදාරනවා දැන් තමන් කොයිතරම් වයසින් උසස් වුණත් ඒ වගේම තමන් කොයිතරම් ධනයෙන් බලයෙන් උසස් වුණත් දැන් සීලාදී ගුණ පුරන පැවිද්දන් ඉන්නවා නම් හෝ වෙනත් Tamanට වඩා වයසින් ඉහළා ඉන්නවා නම් ඒ ඇත්තන්ට වන්දනා කළ යුතු වෙනවා. මේ මාන්නයෙන් යුක්ත කෙනා ඒ ඇත්තට වන්දනා කරන්නේ නැහැ. දැන් ඒක වුණානේ. දැන් අර තථාගතයන් වහන්සේ Tamanගේ ඥාතීන් හමුවට පැමිණ අවස්ථාව තුල ඒ ශාක්‍යය මොකද කරන්නේ? Tamanගේ පොඩි දරුවෝට ඉස්සරහට දාලා මේ අපේ මුණුබුරා වගේ කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අපි මොකටද මෙයාට වන්දනා කරන්න කියලා මෑත් වුණා. අනේ එලාගේ මානෙ බිඳින්න තථාගතයන් වහන්සේට යමාමහ පෙළෑර පහන් සිද්ධ වුණා. අනේ ඊට පස්සේ තමයි මානෙ බිඳලා වන්දනා කළේ. ඒතර දැන් තේරෙනද මානය කියන එක බොහොම දුරට සෑම කෙනෙක් තුළම පවතින එකක්. දැන් මානය කියන එක දුරු වෙන්නේ අනාගාමී මාර්ගයෙන්නේ. දැන් අර සංයෝජන ධර්ම අතර තියෙන උද්ධම් භාගීය සංයෝජන කියලා දැන් ඕරම් භාගීය සංයෝජන හැටියට අපි කිව්වේ අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග නමුත් එතන ඉඳලා මාන උද්ධච්ච අවිජ්ජා ඔය ආදි වශයෙන් තියනනේ. ඒතර මේ මාන්නය කියන එක අපි දුරින්ම දුරු කළ යුතු දෙයක්. හේතුව දැන් ඒ මාන්නය තිබුණොත් එහෙම දැන් මාන්නයෙන් යුක්ත වෙච්ච කෙනාට අනිත් අයගේ වටිනාකම් පේන්නේ නැහැ. එයා අනිත් කෙනාගේ වටිනාකමක් දැනගෙන ඒ අනුව කළ යුතු දේ කරන්නට සමත්කමක් ඇති කරගන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසාම ඒ කෙනා සමහර විට මේ ජීවිතය තුළ ඒ අකුසල ධර්මයන් බහුල කොට වඩලා දුගතිගාමී වන පිරිසක් බවට පත් වෙනවා. දැන් මාන්නේ අධික වුණොත් මොකද වෙන්නේ? ඒක තථාගතයන් වහන්සේ වදාරනවා අර මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා දේශනා කරනවා. දැන් කෙනෙක් මාන්නයෙන් යුක්ත වුණා නම් මානේන මක්කටෝ හෝති. දැන් මාන්නයෙන් යුක්ත වෙච්ච අය උපදිනකොට දැන් ගොඩක් වෙලාවට වඳුරන් වෙලා උපදින්නේ මාන්නයෙන් යුක්ත වෙච්ච අය කියලා කියනවා. දැන් යම් කෙනෙක් මානෙ බහුල කොට තිබුණොත් එයත් උපදිනවා ඒ වගේ දුගති ස්ථාන තුල වඳුරන් ආදී වෙලා උපදින මානේන මක්කටෝ හෝති. අතිමානේන කුක්කුරෝ. දැන් අතිමානය තියනවනම් අන්න බල්ලන් වෙලා සුනකයන් බවට පත් වෙලා උපදිනවා. අන්න අතිමානය තියෙනකොට. එතකොට දැන් ඒකෙන්ම තේරෙනවා මේ මාන්නය කියන එක තිරිසන් ලෝකයට පවා යැවිය හැකි බලවත් අකුසල කර්මයක්. ඒතර ඒ නිසා අපි හැම වෙලාවකම මේ මාන්නය තියෙනවා නම් ඒක දුරු කරන්න උත්සාහයක් දරන්නට ඕන. ඒතර මේ මාන්නය කියන එක තවත් නොඑක් ආකාරයන්ගෙන් පැමිණෙන මේ වංචනික ධර්ම හැටියට. දැන් සමහර විට අපිට තේරෙන්නේ නැහැ අපි තුල මාන්නයක් තියෙනවා කියලා. නමුත් අපේ ඒ මාන්නයක් තිබෙද්දිත් සමහර විට ඒක පිළිබඳ අවබෝධ කරගන්න නැතුව කටයුතු කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බොහොම සූක්ෂමව අවධානය යොමු කරලා సంతානය තුළට ඒ අවස්ථාව තුළ විමසා බලන්නට ඕන මේ මාන්නය ක්‍රියාත්මක වුණාද මගේ ජීවිතේ කියලා. ඉතින් ඒ විදිහට අර තමා අනිත් අයට වඩා උසස්යයි සලකන ස්වභාවයට තමයි මේ සෙය්‍යමාන කියලා දේශනා කරන්නේ. ඊළඟට සදිසමාන කියලා කියන්නේ අර අනිත් අයත් එක්ක සම වෙන්න උත්සාහයක් දරනවා. දැන් කෙනෙක් කිසිම අවස්ථාවක තවත් කෙනෙක්ට සම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒක ධර්මතා වශයෙන් උත් එහෙමනේ. ඒක නානත් කාය නානත් සංඥා කියලා දේශනා කරන්නේ. ඒතර එක එක කායවල රූප කාය අතරින් වෙනස් වුණෝන් නාම කාය අතරින් වුණෝන් වෙනස්. ඒ කියන්නේ මේ ප්‍රතිසන්දිය ලැබූ චිත්තයන්ට අනුරූපීව මේ අය එකිනෙකාට අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒතර සංඥාව අතරින් වෙනස් වෙනවා. ඒතර ඒ නිසා ධර්මතා වශයෙන් බැලුවත් අපේ තවත් කෙනෙක්ට කෙසේවත් සම වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන කතා කරන මේ මානය කියන එක තුලින් සිද්ධ වෙන්නේ අපේ උත්සාහයක් දරනව අනිත් අයත් එක්ක සම වෙන්න. ඒතරේ සමවීම හේතු කරගෙන අන්න කිනම් අවස්ථාවකදීවත් තමන් අනිත් දැන් සමහර විට එකට වාසය කරන අය අතරේ තමන්ට වඩා ගුණයෙන් උගත්කමින් ඉහළට ගියපු අය ඉන්න පුළුවන්. සීලයෙන් සමාධියෙන්. ඒතර මෙන්න මේ අයගේ තියෙන සමාධිය හෝ ප්‍රඥාවන්තකම හෝ ඊළඟට ගුණවත්කම හෝ අපි පහත් කොට සලකනවා නම් දැන් හිතන්න එපා අපි දැන් එකට හිටියට කොතෙක් සමහර විට අපේ ළඟ ඉන්න කෙනා උසස් වෙන්න පුළුවන් සීලයෙන්. Tamanට වඩා සීලයෙන් ඉහළට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. සමාධියෙන් ඉහළ කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් ඉහළ කෙනෙක් වෙන්න පුළුවන්. වයස් සීමාව එක වෙන්න පුළුවන්. නමුත් අපිට නොපෙනෙන දේ තුලින් එයා බොහොම Tamanට වඩා ඉහළයි කෙනෙක් වෙන්න පුළුවන්. ඒතරන්නේ යම් කිසි කෙනෙක් සම වෙනවා නම් ආ ඒ කෙනා මම වගේමනේ. ඉතින් එයාට මොකටද අමුතුවෙන් ගෞරවයක් කරන්නේ කියලා අන්න එතනත් මාන්නයක් ක්‍රියාත්මක වීමක්. ඒ තුල බොහෝ දේවල් Tamanට අහිමි වෙනවා. දැන් මාන්නය තියෙන කෙනාට කවුරුවක්වත් සලකන්න කැමති වෙන්නේ නැහැ. හේතුව දැන් මාන්නය තියෙන කෙනා එයා තමා හිතන්නේ මං අනිත් අයට සමයි කියලා. නමුත් අනිත් අය ඒක පිළිගන්නවද? අනිත් අය පිළිගන්නේ නැහැ. එතකොට අනිත් හැමදෙනාමත් නොපිළිගන්න දේ අප විතරක් පිළිගන්නව නම් මේ මේක ඇත්තටම අකුසල ධර්මයක්. ඒතර බලන්න ඒ තුල දැන් ඒ කෙනා අනිත් අයට අප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. දැන් හිතන්න තමන් අනිත් අයත් එක්ක හැම වෙලාවකම සම වෙන්න උත්සාහ දරනවා නම් ඒ තුල තමා නොදැනීම අර නොකල යුතු දේවල් පවා සිදු කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න දැන් දැන් සාමාන්‍ය ලෝකයේ තුල වයස් සීමාව එක වුණාට එකට ආශ්‍රය කළාට එකම ආයතනයක වැඩ කළාට සමහර විට Taman දරන තනතුරු වල වෙනසක් තියෙනවානේ. Tamanගේ තියෙන උගත්කමට හෝ ඊළඟට තමන්ගේ තියෙන නොයෙකුත් සුවිශේෂී හැකියාවන්ට අනුරූපීව තමන් දරන ස්ථාන තියෙනවා. ඒතර අපි ඔක්කොම එක සමානයි කියලා හිතාගෙන දැන් අරය යන තැනටම අනියත් කෙනත් යන්න පටන් ගත්තොත් එයා ආශ්‍රය කරන පිරිස මමත් ඇසුරු කළ යුතුයි කියලා ඇසුරු කරන්න උත්සාහ ගත්තොත් මොකද වෙන්නේ? එයා ඒ සමාජය තුලින් ප්‍රතික්ෂේප වෙලා යනවානේ. අනිත් අයගේ අගෞරවයට ලක් වෙනවා. පරිභවයට ලක් වෙනවා. කවරක් නිසාද? Taman තේරුම් ගන්නේ නෑ මේ තමා තුළ මේ සෙය්‍ය මානය කියන මානය ක්‍රියාත්මක වෙනවා කියලා. يعني මෙතන සදිස මානය කියන මානය ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි නුවණින් තේරුම් ගන්නට ඕන මේ මාන්නය එක මානයක්වත් හොඳ නෑ. සෙය්‍ය මානයවත් හොඳ නෑ. සදිස මානයවත් හොඳ නෑ. ඊළඟට තියෙනවා හීනමානය. හීනමානය කියලා කියන්නේ තමන් අනිත් කෙනාට වඩා පහත් කියලා හිතනවා. කියන්නේ ඒ නිසා බොහෝ ඇත්තන් පිරිහීමටපත් වෙනවා. ඒ වගේම අකුසලයට බර වෙනවා. ඒ කියන්නේ හිතන්න කෙනෙක් හිතනවා නම් මං අනිත් කෙනාට වඩා ධනෙන් බලයෙන් උගත්කමින් රූපයෙන් හීනයි කියලා දැන් ගොඩක් වෙලාවට ඒ කෙනාට අර එයාගේ තුල තියෙන පහත් සිතිවිල්ල නිසාම එයා කල්පනා කරනවා හිතන්නේ අද අකුසලයක් කරන් ඉදිරිපත් වුනහම සමහර වෙලාවට අර සෙය්‍යමාන තියෙන කෙනා අකුසලයෙන් වළකින්න ඉඩ තියෙනවා. කවරක් නිසාද මං වගේ උසස් කෙනෙක්ට මේ වගේ දේවල් කරන එක හොඳ නෑ කියලා අර සෙය්‍යමානයේ තියෙන කෙන අකුසලයෙන් වළකින්න අවස්ථාවක් උදා වෙනවා. ඒ කියන්නේ මං මේ වගේ අනි මේ වගේ උගත්කමින් ශ්‍රේෂ්ඨයි. ඒ වගේම මං සමාජයේ පිළිගත් අය අතරින් ශ්‍රේෂ්ඨයි කියලා සෙය්‍යමානයේ තියෙන කෙනා අකුසලයක් කරන් ඉදිරිපත් වුනහම Tamanගේ ඒ ශ්‍රේෂ්ඨත්වය ගැන මේ නැති වුණා Tamanගේ Tamanට එසේ දැන් සමහර විට ඒ වගේ තැනක් නැහැ. නමුත් තියෙනවායයි හැඟීමෙන් ඒ අකුසලයෙන් වළකින්න ඉඩ තියෙනවා. නමුත් හීනමානයේ තියෙන කෙනාට එයා කල්පනා කරන්නේ මං කොහොමත් සමාජයේ අනිත් අයට වඩා පහත්. ඉතින් මේ කටයුත්ත කරා කියලා අමුතුවෙන් මට උසස්කමක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ඕන පාප කර්මයක් කරන්න පෙළඹෙනවා. ඒතර ඒ අනුව දැන් ඒ අනුව තමයි බොහෝ විට ඔය සත්තු මරන්න, හොරකම් කරන්න. ඒ යාට රැක ගන්න ආත්ම ගෞරවයක් නැහැ. එයාට පිරිහෙන්න දෙයක් නැහැ. ඒ නිසා යා ඕනෑම අකුසලයක් කරන්න පෙළඹෙනවා. ඉතින් මේ හීනමානයේ තියෙන කෙනා සමහර විට අර තමන්ගේ උගත්කම එහෙම නැත්නම් බලවත්කම දියුණු කරගන්න අවස්ථාවක් තිබියදෙත් මේ හීනමානය නිසා ඒකෙන් පිරිහීමටපත් වෙනවා. ඒ කියන්නේ එයා හිතනවා දැන් මං වගේ පහත් කෙනෙක්ට කොහොමද ඉහළට යන්න පුළුවන් වෙන්නේ? මං වගේ පහත් කෙනෙක් කොහොමද ওইතරම් උගත්කමින් ඉහළට යන්නේ? මං වගේ හීන කෙනෙක් කොහොමද මේ තරම් ධනවත් අය ඇසුරු කරන්නේ? කියලා හීනකම නිසා අර තමන්ට ජීවිතේ දියුණු කරගන්න තියෙන අවස්ථා පවා අහිමි කරගෙන අර ලෞකික වශයෙන්ුත් පිරිහීමටපත් වෙනවා ඊළඟට ධර්මතා වශයෙන් ගුණධර්මයන් දියුණු කරන්න තියෙන අතරිනුත් පිරිහීමටපත් වෙලා දුගතිගාමී වන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ මානය කියන එක දුරු කළ යුතු ධර්මතාවයක් හැටියට වදාරනවා. ඉතින් මේ මානය කියන එක නොඑක් අවස්ථාවන් තුල මතුවලා එන්න පුළුවන්. දැන් ගිහියන්ට ඇතිවන මාන්නය එක පැවිද්දන්ට ඇතිවන මාන්නයන් නොඑක් ආකාර බෙහෙදයන් ගන්නවා. ඒ කියන්නේ දැන් ගිහියන්ට සමහර විට මාන්නයක් ඇති වෙන්න පුළුවන්. මං අනිත් අයට වඩා ධනෙන් උසස් ඒ වගේම බලයෙන් උසස් ඒ වගේම මම මේ වගේ සමාජ පරිසරයක් ඇසුරු කරන කෙනෙක් වගේ ගිහියන්ට ඇති වෙන්න පුළුවන්. පැවිද්දන්ටත් ඒ වගේ මාන්නයක් ඇති වෙන්න පුළුවන් මං අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි මං අනිත් අයට වඩා හොඳ පන්සලක ඉන්නවා කියලා හරි. අනිත් අයට වඩා හොඳ සිවුරු පිරිකර පරිභෝජනය කරනවා කියලා හරි. ඊළඟට අනිත් අයට වඩා උසස් දායකයෝ මට ඉන්නවා කියලා හරි. ඊළඟට අනිත් අයට වඩා මං මේ කතා කරන්න දක්ෂයි කියලා හරි මං අනිත් අයට වඩා ඥානයෙන් උසස් කියලා හරි සීලයෙන් උසස් සමාධියෙන් උසස් කියලා හරි මේ විදිහට පැවිද්දන්ටත් ඒ ධර්මතාව ඔස්සේ මාන්නය ඇති වෙන්න පුළුවන්. ඒ කෙසේ හෝ වේවා මාන්නයක් ඇති වෙනවා නම් ඒක අකුසලයක්. ඉතින් ඒ නිසා අපි නුවණින් යුක්තව කටයුතු කරලා මේ මාන්නය කියන එක දුරු කරන්න උත්සාහයක් දරන්නට ඕන. ඉතින් මාන්නය ගැන මම හිතනවා දැන් අපි සාකච්ඡා කළා ඇති කියලා එක තේරුම් ගන්න පහසු කාරණාවක්. ඊළඟට තියෙන්නේ දැන් එතනින් ලෝභත්‍රිකේ අවසන්. කියන්නේ දැන් ලෝභත්‍රිකයට ඇතුළු වෙන්නේ ලෝභ, දිට්ඨි, මාන කියන චෛසික ධර්ම තුන. ඊළඟට තියෙනවා චෛසික ධර්ම හතරක් දෝෂ චතුස්කය කියලා. ඒ දෝෂ චතුස්කය කියලා කියන්නේ දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික ධර්ම හතර. ඒතරේ දෝෂ චතුස්කය යෙදෙන්නේ දොළොස් අකුසල චිත්තයන් අතර දෝමනස සහගත සිත් දෙකේ පමණයි. කියන අනිත් කිසිම අකුසල සිතක යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේම මේ අපි දැන් කතා කරා ද්වේෂමූලික සිත් දෙකක් පිළිබඳව. ඒ කියන්නේ දෝමනස සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික සිත, ditthිගත සම්පයුක්ත නෙමෙයි, පටික සම්පයුක්ත. කියන්නේ දෝමනස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිත දෝමනස සහගත පටිග සම්පයුක්ත සසංකාරික සිත වශයෙන්. එතන මේ සිත් දෙකේ පමණයි මේ දෝෂ චතුස්කයේ යෙදෙන්නේ. අනිත් කිසිම සිතක යෙදෙන්නේ නැහැ. ඒතර පළවෙනියටම තියෙන්නේ දෝෂ කියලා හඳුන්වන්නේ. දෝෂ කියලා කියන්නේ ද්වේෂයටම කියන නාමයක්. ඒක හඳුන්වනවා දුස්සතීති දෝෂෝ කියලා. එතන දුස්සතීති දෝෂෝ කියලා කියන්නේ අර සැඩ පරුෂ ස්වභාවය හඟවන නිසා තමයි මේකට ද්වේෂය කියලා කියන්නේ. දැන් ලෝභයයි ද්වේෂයයි අතර තියෙන වෙනස තමයි ලෝභයෙන් සිද්ධ කරන්නේ ආරම්මණය ගන්නකොට ඒක හරියට ආරම්මණය ගන්නේ බොහොම ශාන්ත විදිහට. ඒ කියන්නේ ඒක උපමා වශයෙන් පෙන්වන්නේ හරියට අර අම්මා කෙනෙක් අත දරුවෙක් ගන්නෙ. දැන් අත දරුවෙක් ගන්න කොහොමද තොටිල්ලක ඉඳලා හරි එහෙම නැත්නම් අතේ ඉන දරුවා තොටිල්ලේ තියන්න හරි බොහොම හිමීට පරිස්සමින් රිදවන්නේ නැතිව අන්න ඒ වගේ කියන ලෝභයෙන් ආරම්මණය ගන්න එක. ඒ තුල సంతානයට ලොකු පීඩා සැඩපරුෂ ස්වභාවයක් ඇති කරන්නේ නැහැ. නමුත් දේශයෙන් ආරම්මණය ගන්නේ හරියට අර වස්තු හිමිකාරයේගේ වස්තුවක් පැහැරගෙන යන සොරෙක් අහු වුණාම කොහමද එයා වල්ලා ගන්නේ? සමහර වෙලාවට දැඩි ලෙසනේ එයාව දැඩි ලෙස ග්‍රහණය කරගන්නවා. ඒතර අන්න ඒ වගේ දැඩි ස්වරූපයෙන් තමයි මේ දෝෂයෙන් ආරම්මන ග්‍රහණය සිද්ධ කරන්නේ. තාමත් දැඩි විදිහට, සැඩ විදිහට, පරුෂ විදිහට තමයි ආරම්මණය ග්‍රහණය කරන්නේ. අන්න ඒ නිසා තමයි ඒකට අර දුස්සතීති දෝෂෝ කියලා හඳුන්වන්නේ. එතන මේ द्वේෂය කියලා කියන්නේ අතිශයින්ම භයානක චෛතසික ධර්මයක්. කියන්නේ මේ ලෝකයේ තුල තියෙන බරපතලම අකුසල් සිද්ධ කරන්නේ ද්වේෂය මූලික කරගෙන. කියන්නේ දැන් බරපතලම අකුසල් කියලා කියවේ ආනන්තාරී පාප කර්මනේ. ඒතර ඒ ඔක්කොම කරන්නේ ද්වේෂයෙන්. දැන් කෙනෙක් දැන් තථාගතයන් වහන්සේගේ සිරුරේ ලේසලවනවා කියන්නේ ඒකත් ඒ ද්වේෂයෙන්මයි කරන්නේ. රහතන් වහන්සේලා ඝාතනය කරනවා ඒකත් ද්වේෂයෙන්මයි. දීමාපියෝ ඝාතනය කරන්නේ ඒ ද්වේෂයෙන්. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් සමහර විට අර වස්තු තණ්හාව හේතු කරගෙන සමහර දරුවෝ දෙමව්පියෝ මරනවා. එතන එතන වස්තු තණ්හාව කියනකොට හිතෙන්න පුළුවන් එතන ලෝභයක් නේ තියෙන්නේ. ඔව් වස්තු තණ්හාව කියන්නේ ලෝභය. නමුත් ලෝභය උපනිශ්‍රය කරගෙන දෙමාපියන් ඝාතනය කරනවා නම් ඒ ඝාතනය කිරීමට පහළවන සිත අනිවාර්යයෙන්ම දේශමූලික සිතක්. ඇයි ඒ ආරම්මණයත් එක්ක ගැටීමක් ඇති කරගෙනයි ඒක කරන්නේ. ඒතර ලෝභය කියන්නේ ආරම්මණයත් එක්ක ගැටෙන ස්වභාවය නෙවෙයි. ලෝභය කියන්නේ ආරම්මණය අර ඒක උපි උපාදානය කරගන්න ලං කරගන්න ස්වභාවය. ද්වේෂයෙන් කරන්නේ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. ඒ නිසානේ මරන්නේ. ඒතරන්න එතකොට ද්වේෂයෙන් සිද්ධ කරන්නේ ඒ වගේ බොහොම සැඩ පරුෂාදී දෙවෙනිසයි ආනන්තාරිය පාප කර්මයන් පවා සිදු කරන්නේ මේ ද්වේෂයේ උපනිස්රේ කරගෙන. ඒතර ඒ ද්වේෂය ඇතික වෙන හේතු අපි මීට පෙරත් කතා කරා ද්වේෂ මූලික සිත් ගැන ඉගෙන ගන්නකොට අර නව ආඝාත වස්තු තුලින් මේ द्वේෂය උපදිනවා කියලා. එතන නව ආඝාත වස්තුව දැන් මතක ඇතිනේ. ඒ කියන්නේ දැන් ඒ කියන ආකාර නවයකින් ඇති කර ගන්නවා द्वේෂය. ඒක මෙහෙමයි. යා කල්පනා කරනවා හිතන යම්කිසි පුද්ගලයෙක් ගැන කියලා. මේ පුද්ගලයා මට අතීතයේදීත් හානි කළා. මේ පුද්ගලයා දැනුත් මට හානි කරනවා. මේ පුද්ගලයා මෙහෙම හිටියොත් ඉදිරියටත් මට හානි කරනවා කියලා ආකාර තුනකින් ද්වේෂය පහළ වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ පුද්ගලයා මගේ දෙමව්පියන් අමුදරුවන්ට අතීතයේදීත් හානි කළා. ඒ වගේම දැනුත් හානි කරනවා. මොහු මේ විදිහට කටයුතු කළොත් අනාගතයේදීත් හානි කරනවා. ඒ දැන් අතර ආකාර 6යි. ඊට පස්සේ තවත් ඇති වෙනවා මේ පුද්ගලයා මගේ සතුරන්ට උදව් කළා. කියන්නේ මේ පුද්ගලයා මගේ සතුරන්ට අතීතයේදීත් උදව් කළා. ඒ වගේ මේ පුද්ගලයා මගේ සතුරන්ට දැනුත් උදව් කරනවා. මේ කෙනා මේ විදිහට හිටියොත් අනාගතයේදීත් මගේ සතුරන්ට උදව් කරાવી කියලා මේ ආකාර නමයකින් ද්වේෂය හට ගන්න. මේවට කියනවා නව ආඝාත වස්තු කියලා කියනවා. ඒතර මේ ආකාරයෙන් ඇතිවන ද්වේෂය සැබවින්ම సంతානයේ දවන එකක්, තවන එකක්, පිළීමටපත් කරන එකක්. දැන් ද්වේෂයට බඳුන් වෙච්ච කෙනා බලන්න රූපේනොත් ඒ මොහොතේම වෙනස් වීමටපත් වෙනවා නේ දැන් අධික දේශයටපත් වුනහම මොකද වෙන්නේ දැන් එයාගේ මූණ රතු වෙන්න පටන් ගන්නවා මූණ රතු වෙනවා නැත්නම් මූණ කළු වෙන්න පටන් ගන්නවා දාඩිය දානවා ඇඟ වෙවුලනවා පරුස වචන පිට වෙනවා සමහරට එතනින් නවතින්නේ ඊට පස්සේ අතින් පයින් පහර දෙන තත්ත්වයට ලැබෙනවා සමහරට එතනින් නවතින්නේ නැතිව අවියාවිද භාවිත කරන තැනට එනවා. එතනින් නවතින සමහරට ඒ කෙනා විනාශ කරලා දාන තැනටම එළඹෙනවා. සමහරට ඒ මිනිස්සයා විනාශ කරලා නවතින්නෙත් නැහැ. තවත් දේශයේ දරුණු වෙලා එයාගේ අමුදරුවන් පවා ඝාතනය කරන තැනට මේ ද්වේෂය දියුණුවටපත් වෙනවා. ඒතර මේ ද්වේෂය කියන එක සමහර විට මුලින්ම හටගන්නේ බොහොම සියුම්ව හටගන්නේ. එතකොට ඒ සියුම්ම හටගන්න එක අයෝනිසෝ මනසිකාරයේ හේතු කරගෙන වඩ වඩා බලවත් ස්වභාවයටපත් වෙනවා. දැන් ඒක සමහර විට දැන් සමහර අයට ද්වේෂය හටගන්නවා හරියට ඒක දියේ ඇඳ ඉරක් වගේ කියලා කියනවා. ඒ කියන්නේ හටගත් ක්ෂණෙහිම නැති වෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් නේ. දැන් අපි කෙලෙස් දුරු කරලා නැති පිරිසක් හැටියට ආරම්මණයක් සම්මුඛ වුණාම තරහ යන්න පුළුවන් එකපාරටම. නමුත් එයා මේ ධර්මතාවයන් මනසිකාර කරලා ඒක ඒ මොහොතේම දුරු කරගන්නවා. ඒක දියුණුවක්. එතන දියුණුව කියලා කිව්වේ ද්වේෂය හටගන්න එක නෙවෙයි. හටගත් ක්ෂණෙහිම නැති කරගන්න එක ඒක දියුණුවක්. අන්න ඒක එක සමත් සමහර අයකට ද්වේෂය හටගන්නවා. හරියට අර වැල්ලේ ඇඳ ඉරක් වගේ. දැන් වැල්ලේ ඉරක් ඇඳහම ඒක ටික වෙලාවක් පවතිනවා. අර දිය ඇඳ තරම් වේගයෙන් නැති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සමහර අයට ද්වේෂය පහළ වෙනවා. නමුත් ඕක සුළු වෙලාවක් තිබිලා ඒක හැම නැති කරගන්න ආයෙ ගැන කිසි කතාවක් නැහැ ඊට පස්සේ. තවත් සමහර අයගේ ද්වේෂය තියෙන හරියට ගලේ කැටුව අකුරක් වගේ කියලා කියනවා. දැන් අපි අතීතයේ කොටපු සෙල්ලිපි තාමත් කියවනවානේ. ඒතර අවුරුදු 2000 තමයි අවුරුදු 1000 ගානකනේ දැන් අර සමහරට අර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දැන් ක්‍රිස්තු පූර්ව 3000ට සමහරට එහා ඒ කාලයේ පොළ තුල පවාර තිබෙච්ච අක්ෂර අපි තාම කියවනවා. චිත්‍ර අක්ෂර වශයෙන්. ඒතකොට ඒ ඔක්කොම ඒව තාම තියෙනවානේ. අන්නේ සමහර අයගේ द्वේෂයත් ওই වගේ කියලා කියන භවාන්තරයට යනවා. ඒ කියන්නේ මේ ජීවිතේ පුරාවටම පවතිනවා. ඒක හරියට අර සේරිවාණිජ ජාතකයේදී අර ඒ දායර කච්චපුට වෙලෙන්දයි සේරිවාණිජ දෙන්න අතරේ ඇතිවෙච්ච වෛරය වගේ කොච්චර කාලයක් ආවද? කල්ප කීයක් පැමිණියාද? අන්න ඒ වගේන ස්වභාවයක් තියෙනවා. දැන් චින්චමානිකාව වගේ අය ආවෙත් ඒ ද්වේෂයෙන්මයි. දෙව්දත් තෙරුන් වහන්සේ ආවේ ද්වේෂයෙන්මයි. ඒතර ඒ වගේ සසරේදී අපි දැඩි ලෙස වෛර සහගත සිතක් තවත් කෙනෙක් විශේෂ히 පහළ කරගත්තොත් අන්න ඒක අපි නොදන්නවා වුණාට සසරෙන් සසරට භවයෙන් භවයට ගමන් කරනවා බොහෝ කාලයක් යනවා. දැන් අපි දන්නේ සමහර විට අපි අසල ඉන්න පුළුවන් අපේ පැරණි තරහය. අපේ දරුවෝ වෙලා එන්න පුළුවන්. අපිට සැමියා බිරිඳ වශයෙන් හමු වෙන්න පුළුවන්. ඊළඟට අසල්වාසීන් හැටියට හමු වෙන්න පුළුවන්. නැත්නම් වටපිටාවෙ ඉන්න සතෙක් හැටියට හමු වෙන්න පුළුවන්. දැන් මතක ඇති අර භික්ෂුන් වහන්සේලා කීප දෙනෙකුටම හරකෙක් ඇනලා මැරුණ අවස්ථා තියෙනවානේ. ඒ කියන්නේ දැන් දාරුචීරිය තෙරුන් වහන්සේට හරකෙක් ඇනලා මැරුණා. මිත්‍රෝ වගේ තව කීප දෙනෙට අවස්ථාවක් උදා වුණා. ඒකේ හේතුව හොයාගෙන යනකොට කියනවා මේ ඊට పూర్වාත්ම භාවයක බොහොම ඈත කාලයක මේ එතන මං හිතන්නේ මට සොයන් වහන්සේලා හතර දෙනෙක් එතන හිටිය සොයන් වහන්සේලා ගිහියත් හිටියා මට මතක නෑ අනිත් අයගේ නම් ටික. ඉතින් මේ පිරිස එකතු වෙලා මීට పూర్ව භවයක කාන්තාවක් දෝෂණය කරනවා ස්ත්‍රියක්ව. ඉතින් මේ කාන්තාව මේලට වෛරයෙන් යක්ෂයෙක් කියලා උපදිනවා. ඉතින් යක්ෂයෙක් වෙලා ඉපදිච්ච හැම භවයක මේ හතර දෙනාගෙම පලිගත්තා. ඒතර මේ භවය තුලත් අර එතන හිටපු මේ කෙනෙක්ට ආවේශ වෙලා ඒ මාර්ගෙන් ඒ ජීවිතය නැසලා දැම්මා. ඒතර මේ විදිහට මේ द्वේෂය කියන එක භවාන්තරයට යන එකක්. සමහරට අපි නොදැන කරන දේවල් තුල අපිට ලොකු හානියක් වෙනවා. දැන් මතක ඇති අර එක කතාවක තියෙනවා මේ එක මිනිස්සෙක් දිනක් මුහුදු වෙරළේ ඇවිදින ගමන් කැස්බෑ බිත්තර ටිකක් හමු වෙලා මේ කැස්ස කැස්බෑ බිත්තර ටික අරගෙන යම්කිසි නිවසකට පැමිණිලා ඒක පිසදාගෙන ආහාරයට ගන්න ගමන් එතන හිටපු කුඩා දැරියකටත් ඒක දුන්න රස විඳින්න. ඉතින් ඒක කෑවට පස්සේ එදා ඉඳලා මේ දැරියට බිත්තර කන්න ආසයි. ඊට පස්සේ දෙමාපියෝ මොකද කරන්නේ බැරිම තැන gedara කිකිලියක් ඇති කරා. ඉතින් දැන් මේ කිකිලි දාන හැම බිත්තරේම මේ දැරිය ආහාරයට ගන්නවා. නමුත් දැන් ඒ සත්තු ඒ බිජු බිහි කරන්න අපිට ආහාරයට ගන්න නෙවෙනේ දරු සම්පතක් එයාගේ. ඒකට බොහොම කෙනෙක් දැන් අපි වගේම මිනිස්සු වගේම දරුවන්ට ආසයි හැම කෙනෙක්ම. දැන් සත්තු උනත් බලන්නකො සමහර දර පහුගේ ගම් වතුර කාලේ දකින්න නැති මේ සමහර මේ සුනකයෝ සමහරට තමන්ගේ බෙල්ල ගාවට එනකම වතුර පෙරිලා. නමුත් පැටියව මේ කටේ තියාගෙන ගොඩබිමක් සොයාගෙන මේ ආරක්ෂා කරන්න. ඒතර දැන් ඒ සත්තු bitter දාන්නේ අපිට ආහාර පිණිස නෙවෙයි ඒකේ ජීවිතයක් දරුවෙක් එයාගේ. ඉතින් අර කිකිලියට බොහොම තරහයි. Tamanට දරුවෙක් හදාගන්න නෑ මේ කෙනා හැම දෙම ආහාරයට ගන්නවා කියලා. ඊට පස්සේ ඒ වෛරයෙන් මිය ගිහිල්ලා ඒ කිකිලිය ඉපදුනා ඒ නිවසේ මම හිතන්නේ මට මතක බලලෙක් වෙලා ඉපදුනා. බලලෙක් වෙලා ඉපදෙනකොට අර දැරියත් මිය ගිහිල්ලා කිකිලියක් වෙලා ඉපදුනා. දැන් කාලයක් ওই දෙන්න ওই විදිහට කාලය ඉවරලා අන්තිමේදී කිකිලියත් මරාගත්තා. ওই විදිහට ගිහිල්ලා කිකිලි දැන් අර පූස වෙලා ඉපදිලා හිටිය අර කලින් සැරේ කිකිලනේ එයා මේ පරලෝ ගිහිල්ලා වනාන්තරයක දිවි දිවියෙක් වෙලා ඒ කියන්නේ දිවි දෙනක් වෙලා දිවියෙක් වෙලා උත්පත්ති ලැබුවා අනිත් කෙනා මුව දෙනක් වෙලා උත්පත්ති ලැබුවා දැන් අර මුව දෙන දාන හැම පැටියෙක්ම අර දිව්‍ය විසින් ආහාරයට ගන්න දැන් මේ දෙන්න අතර ආය වෛරය දියුණු වෙලා අර අතනෙන් චුත වෙලා ගිහිල්ලා යක්ෂණියක් කියලා ඉපදුනා අර දිවි දෙන මුවදෙන ඉපදුනා ඒනින් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. ඒතර මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබපු අවස්ථා දෙකකදීම තමන්ගේ දරුවන් දෙදෙනාම අර යක්ෂණය විසින් ගොදුරක් බවට පත් කරගත්තා. ඉතින් තුන්වෙනි දරුවා බිහි කරලා ඒ දරුවා විනාශ කරන්න එනකොට ඒ අවස්ථාව තුළ මෙයා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ ඒ දැරිය තිබ්බා ගලව ගන්න කියලා. අන්නේ තථාගතයන් වහන්සේ මේ දෙදෙනාගේ වෛරය ගැන අතීත සිද්ධිය දේශනා කරලා මේ දෙදෙනාගේ වෛරය එතනින්ම සංසිඳවලා ධර්ම අවබෝධය කළා. එතනින් ඒ වෛරය නැවතුණා. හැබැයි ඒක එතනින් නැවතුනේ නැත්තම් තවත් දුරට යන්න තිබුණා. ඉතින් ඒ නිසා අපි බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන සත්තුත් එක්ක කටයුතු කරනකොට. මොකද හේතුව අපි නොදන්න ඕන ඒ සත්තු කියලා කියන්නේ මේ සසර යන සත්ව කොට්ටාසයක්. අපෙත් සසර යන සත්ව කොට්ටාසයක්. ඒතර අපි නොහිතා අපේ පරිභෝජනය පිණිස අපේ විනෝදය පිණිස හෝ අපි යම් දෙයක් කරනවා නම් ඒ සත්තු තුලත් අප කෙරෙහි විශාල ද්වේෂයක් ගොඩ නැගෙනවා. ඒතර ඒක සමහරට භවාන්තරයට එන්න පුළුවන්. ඉතින් එතකොට ඒ නිසා ඒ තුලින් Taman ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කිසිම අවස්ථාවක හරියට ද්වේෂය කියලා කියන්නේ පිළිණු වෙච්ච ආහාරයක් වගේ කියලා කියනවා. ඊළඟට කුණු වෙච්ච මලකඳක් වගේ කියලා කියන ද්වේෂය කියන එක. දැන් කුණු වෙච්ච මලකඳක් හොඳට නාල ඇඳගෙන ඉන්න කෙනෙක්ගේ ඇඟට දැම්මොත් මොකද වෙන්නේ? එයා ඉක්මනට ඒක අයින් කරන්න උත්සාහයක් දරන්නේ. දැන් පිළිණි වෙච්ච ආහාරයක් ගේ ඇතුළේ තියාගෙන දින්නේ. නෑ ඒක ඉක්මනින්ම ඉවත් කරන්න උත්සාහයක් දරන්නේ. අන්න ඒ වගේ කියන දේශයක් හටගත් ඡනෙහිම ඒක එළියට දාන තරම් දියුණුවටපත් වෙනකන් ඉන්න එපා කියලා කියනවා. ඒක හටගත් ඡනෙහිම දුරු කරන්නට ඕන. හේතුව අර කියනවා දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං පස්සති. දේශයට පත්වෙච්ච කෙනා අර්ථයක් දන්නෙත් නැහැ ධර්මයක් දන්නෙත් නැහැ කියලා කියන. අපිට සියල්ල අමතක වෙනවා. ඒ නිසානේ මේ මහා පොළව තරම් ಗುಣ තියෙන දෙමාපියෝ ඝාතනය කරන්නේ දරුවෝ පවා. කියන්නේ ද්වේෂය හටගත්තාම අර ඒක අන්ධකාරයක් කියලා කියනවා. දැන් අන්ධකාරය අපිට කිසි දෙයක් පේන්නේ නැහනේ. අන්න ඒ වගේ කියන මේ ද්වේෂය හටගත්ත කෙනාට අනිත් කෙනාගේ ගුණය පේන්නේ නැහැ. වටිනකම පේන්නේ නැහැ. මේ ඉදිරියේ ඉන්නේ කවුද කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ නිසානේ බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට ආර්යයන් වහන්සේලාට හානි කරන්නේ. අන්න ද්වේෂය කොයිතරම් බරපතලද. ඒ තුලින් කල්ප ගණන් දුගති ලෝකයන් තුල ඉපදිලා දුක් විඳිනවා. ඊට පස්සේ කියනවා දැන් ද්වේෂයෙන් ඉපදිලා යම් කිසි කෙනෙක් මිය ගියොත් ඒ ද්වේෂ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම නිරේමයි උපදින්න කියලා කියනවා. දැන් ද්වේෂයේ තියෙන කෙනා බලාපොරොත්තු වෙන්න ඕන නිරේ උපදින්නයි. මොකද රෞද්‍ර ස්වභාවය නිරේ තියෙන්නේ ඒ වගේ ස්වභාවයක්. ඊට අනුරූපී ආකාරයේ ඵලයක් ලැබෙනවමයි. ඊළඟට කියනවා මේ අකුසල කර්මයේ විඳලා යම්කිසි කෙනෙක් සුගති භවයක ඉපදුනොත්, කියන්නේ මිනිස්සෙක් බවට පත් වුනොත්, අන්න කියනවා දේශ කරපු අය උපදින්නේ විරූපීන් බවට පත් වෙලා කියලා කියනවා. ඒ යම්කිසි කෙනෙක් දේශ කළා නම් සසරේ එයතු විරූපී බවට පත් වෙලා බොහෝම දුර්වර්ණ අනිත් අයට බැලීමට අප්‍රසන්න යක්ෂයෙක් වගේ බොහෝම විරූපී ස්වභාවයට පත් වෙලා උපදිනවා කියලා කියනවා මේ සසරේ ද්වේෂ කරන අය. එතකොට හිතන්න කොයිතරම් හානියක් මේ තුල සිදු වෙනවද කියලා. ඉතින් ඒ වගේ මේ ද්වේෂය ගැන කියනවා නම් බොහෝ දේවල් තියෙනවා. දැන් අස්ථානයේ කීපෙන අවස්ථා තියෙන. දැන් අර ජාතක කතාවක තියෙන අර කිතවාස කියන රජුරවන්ට පුතෙක් හිටියා. මේ පුතා උපදිනකොටම කියා හිටියා නිමිත්ත පාඨකයෝ මේ දරුවා තරුණ කාලයේම පෑන් නොමැති වීමෙන් මිය පරලෝ යනවා කියලා. එතකොට මේ රජතුමා තමන්ගේ දරුවා පෑන් නොමැතිව මේ අය කියලා හැම වීදියක් වීදියක් පාසාම නගරයක් නගරයක් පාසාම මේ ජල පොකුණු නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඒ නිසා දිනක් මේ තරුණ වයසට එළිමිච්ච මේ කුමාරයා බොහොම කිපෙන කෙනෙක්. ඒ නිසා මෙයාට නමකුත් පට බැඳලා තිබුණා දුෂ්ට කුමාරයා කියලා. ඉතින් මෙයා දිනක් පිරිවර පිරිවරාගෙන හස්තියාගේ පිටේ නැගල යනකොට ඉදිරියට පසේ බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා. මේ පසේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන වෙලාව තුල අනෙකුත් සියලු දෙනාම එකත් පස්සකට වෙලා මේ පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ දැන් ඒ පිරිස උන්වහන්සේ පසුපස යනවා. ඒතර මේකට අර කුමාරයාට බොහොම තදින් කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා තා පිටින් බැහැලා මේ මන්තරං ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉඳිදි මොකටද මේ කෙනෙක්ට ගෞරව කරන්න කියලා අර පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රමණය නුඹට බත් ලැබුණද කියලා ඇහුවා. ඔව් කියලා කිව්වා. ඊට පස්සේ පාත්‍රය අරගෙන හැම බිම ගැහුවා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ මේ කෙනා විනාශ වුණා කියලා අනුකම්පාවෙන් ඒ කුමාරයාගේ මූණ දිහා බැලුවා. ඊට පස්සේ කුමාරයා බලන්නේ මගේ දිහා බලන්නේ. මම මේ කිතවාස රජුරුවන්ගේ පුතා මට මොනවා කරන්නද කියලා ඇහුවා. ඊට පස්සේ මේ අඥානයා තවදුරටත් හිටියොත් අකුසල් කරගන්නවා කියලා පසේ බුදුරජාණන් වහන්සේ ඉරිදියෙන් වැඩම කළා. ඉතින් ඒ මොහොතේම අර කරපු දැඩි අකුසලයේ හේතු කරගෙන මුළු ශරීරයේම දැවෙන්න පටන් ගත්තා. අන්න පිච්චෙන්න පටන් දේශයක ලක්ෂණයන් ඒක. අන්න දැවෙනවා පිච්චෙනවා කියලා මහා හඬ නගමින් අන්තිමේදී වතුර පොදක්වත් නැති වුණා පොවන්න. අර ඔක්කොම ජලාශ ළඟ තිබිච්ච පොකුණු පැන් බඳුන් ඔක්කොම ටික හිඳිලා ගියා කුසල කර්මයේ බලවත්කමට. අන්න පෑන් නොමැතිව වේලිලා මිය ගිහිල්ලා අවේචී මා නරකයේ උත්පත්තිය ලැබුවා. අන්න බලන්න මේ ද්වේෂය හේතු කරගෙන තමන් කොයිතරම් විපතට පමිනෙනවද. ඒතර අපිත් සමහර විට අපි මේ කිපීමටපත් වෙන කෙනාගේ අභ්‍යන්තරය අපි දන්නේ නැහැ. ඒ කෙනා කොයිතරම් සිල්වත් කෙනෙක්ද, ගුණවත් කෙනෙක්ද සමහර විට ආර්යයන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කිනම් කෙනෙක් විශේෂයෝ වේවා කිපෙනවා නම් ඒ තුලින් Tamanට අයහපතක්මයි හානියක්මයි සිද්ධ වෙන්නේ සසරේ. ඉතින් ඒක දැන් ද්වේෂය කියන එක හරියට කියනවා මිහිරි භෝජනයක් වගේ කියලා කියනවා. දැන් මිහිරි භෝජනයක් අනුභව කරනකොට මිහිරි ඒ වගේ ද්වේෂයෙන් යුක්තව අකුසල් කරනකොට ඒක ඒ කෙනාට බොහොම මිහිරක් හැටියට වැටහෙනවා. අය අවිද්‍යාවෙන් වහනවනේ ඒක. ඒ නිසා ද්වේෂ කෙනාට අනිත් අයට බනින්න හරි ලේසි. පරුස වචන කතා කරන්න හරි ලේසි. දැන් සමහර විට කවදාකවත් පරුස වචන කතා කරන්නේ නැති අය තරහ ගියාම කතා කරනවා. එතකොට අන්න බලන්න. ඊතර බලන්න ගුණවත්කම එහෙම පිටින්ම එතනම දුරු කරනවානේ ද්වේෂය තුලින්. ඒතර දැනගන්න අන්න මේ කෙනා කවුරෙක්ද කියලානේ. ඒතර අන්න බලන්න. එතකොට ඒකෙන්ම තේරෙනවා ද්වේෂය කියන එක කොච්චර විපරිතාකාරයටපත් කරනවද මේ සත්වයා කියන කෙනා. ඒතර ඒ නිසා මේ ද්වේෂය මිහිරි භෝජනයක් වගේ කියලා කියනවා. ඒ ද්වේෂයෙන් ඉන්නකොට අපිට ලේසි අනිත් අයට බනින්න. දොස් කියන්න, අගෞරව කරන්න, සමහර තමන්ට ගොඩාක් උපකාර කරපු අය වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට බොහෝ දියුණු වෙන්න උපකාර කරපු පිරිසක් වෙන්න පුළුවන්. නමුත් තරහ ගියපු වෙලාවට හොයන්නේ, බලන්නේ. ඒව ඔක්කොම අමතක වෙනවා මේ බනිනවා, ගහනවා. සමහරට අතපයවල් සිඳ දානවා. ඉතින් ওই විදිහේ ලොකු හානි කරනවා. පස්සේ තමයි දුක් වෙන්නේ අනේ මම ලොකු අකුසලයක් කරගත්තානේ. අන්න ඒ වගේ දෙයක් නොකල හිටියානම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේ වෙලාවක ඒ වගේ වචනයක් කතා නොකළා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ මොකක් නිසාද? අර ද්වේෂය පැන නැගිච්ච වෙලාවට අපිට ඒකම තමයි හොඳයි කියලා හිතෙන්නේ. නේ දැන් අපිට ඒ වෙලාවට හිතෙන්නේ මේ මිනිස්යාට ගැහුවා තමයි <laughs> හොඳ කියලා හිතෙන්නේ. නමුත් <laughs> පස්සේ මොකද්ද වෙන්නේ? අන්න ඊට පස්සේ අපිට මේ හිතෙනවා අපි ඒ වැඩේ ඒ වෙලාවේ නොකරපු එක හොඳ නෑ. අන්න අපි ඊට පස්සේ ලොකු පසුතැවිල්ලක් ඇති කරගන්නවා. දැන් හිතන්න ඒ द्वේෂයෙන් ඉන්න වෙලාවට අපි හිතන්න මේ අම්මට තාත්තට ගැහුවා කියලා හිතන්න. නමුත් අපි පස්සේ හිතන අනේ මං ඒක නොකල හිටියනම් හොඳයි කියලා. නමුත් දැන් වැඩක් තියනවාද? ඇයි වෙන්න ඕන දේ වෙලා අවසానයි. දැන් දෙමව්පියන්ට ගහපු අකුසලය ආනන්තාරිය පාපකාරමයක් කළා හා සමානයි. එතකොට දැන් අපි කොච්චර පසුතැවුණත් වැඩක් තියනවාද? දැන් වැඩක් නැහැ. ඇයි? ඒ අකුසලයේ සිද්ධ වෙලා අවසන් වෙනවා. ඉතින් ඒ නිසා තමයි සමහරට අපි අතෙන් ඒ සුළු වෙලාවක් තුන ආනන්තරේ පාප කර්මයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණොත් මොකද වෙන්නේ? ආයේ කල්පයක් යනකම්ම Tamanට සුගතියකට එන්න බැ අවීචියටම යන්නේ. කල්පයක් දුක් විඳිය යුතු වෙනවා. ඒතර අන්න බලන්න. ඒතර මේ ඒතර මේ කර්මය වෙන්න ගත වෙන්නේ බොහොම සුළු වෙලාවයි සමහරට බොහොම චූටි වෙලාවක් යන්නේ. නමුත් බලන්න ඒකේ විපාකය කල්ප ගණන් දැන් මොගලන් තෙරුන් වහන්සේට දැන් ඒ කල්පයක් දුක් විඳලා ගොඩට ආවට පස්සේ නිදහසක් තිබුණොද? නැහැනේ ඉපදෙච්ච හැම භවයකම ඒ විදිහටම පහර කාලා මේ යන්න සිද්ධු නැත. ඒකෙන් තේරෙනවා ඒ අර එක වෙලාවකදී කරපු අකුසලයේ කල්පයක් විඳලත් කෙලවරකටපත් වෙන්නේ නැහැ. ඒක උපදින භවයක් භවයක් පාසම සමහරට අපරාපරීය වේදනීය කර්මයක් හැටියට නිවන් දක්නා ಜಾති දක්වාම පසුපසින් නැවිලා තමා විපතට හෙලන්නේ එක උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මේ ද්වේෂය ගැන අපි කල්පනා කරලා කවදාකවත් කිසිම කෙනෙක් ගැන ද්වේෂයක් නම් ඇති කරගන්න හොඳ නැහැ. පුළුවන් තරම් මෛත්‍රියක්මයි කළ යුත්තේ. අනිත් අය Tamanට බණින දැන් තථාගතයන් වහන්සේ පෙන්වන්නේ කකචෝප්ම සූත්‍රයේදී අර ලොකු කේතක් අරගෙන ඇවිල්ලා දැන් අර බණ්ඩ කියත් කියලා කියන්නේ ලොකු ලීරණ කියත් තියෙනවානේ. ඒතර මේ කේතක් අරගෙන ඇවිල්ලා දෙන්නේ තමන්ගේ ශරීරයේ දෙපළු කරනවා කියලා කියනවා. අන්න තථාගතයන් වහන්සේගේ අනුශාසනාව යම් කෙනෙක් පිළිපදිනවා නම් අන්න ඒ වෙලාවෙත් ඉවසන්න කියලා කියනවා. දැන් කලාබු රජ්ජුරුවෝ අර තථාගතයන් වහන්සේගේ දැන් කලාබු රජ්ජුරුව වෙලා හිටපු මේ කෙනාගේ දැන් ඒ බෝසතාණන් වහන්සේගේ අත්පා සිඳිනවනේ. දැන් අත්පා කපමින් අහනවා දැන් ඔබේ ඉවසීම තියෙනවද? මම තාම ඉවසනවා කියලා කියනවා. කකුල් දෙකත් කපනවා. ඒත් ඉවසනවා කියලා කියනවා. කන් නාසා ඔක්කොම ටික කපනවා. ඒත් ඔබට ඔබ කෙරෙහි වෛරයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියන ඉවසීම තියෙන්නේ මේ අත්පාවලවත් කන්නාසාදී වලවත් මගේ හිතේ කියලා කියනවා. ආ හිතේද තියෙන්නේ කියලා කඩුව ඊට පස්සේ එතෙන්ට අනිනවා. ඒතර අන්න ඒත් ඉවසනවා. ඉතින් උන්වහන්සේ එතනින් ඉවසීම තුළම ඉඳලා සුගතියකට ගියා. නමුත් අර කෙනා මොකද උනේ එතනම ඒ බෝසතාණන් වහන්සේට කරපු බරපතල අකුසලයේ හේතු කරගෙන ඒ මොහොතේම මිය පරලොව ගිහිල්ලා අවීචී ඉපදුනා කියලා කියනවා. ඒතර ඒකෙන් තේරෙනවා අපි හිතන් තමන් ළඟට කෙනෙක් තමන්ව ඝාතනය කරන්න එනකොට තමන් ඒ කෙනා කෙරෙහි වෛර කරොත් මොකද වෙන්නේ? දැන් ඒ කෙනා ඝාතනය කරන්නේ ඒකාත්ම භාවයක් විතරයි. දැන් ඒ කෙනාට පුළුවන්න්නේ මේ ජීවිතයේ අද මේ භවයේ විතරක් විනාශ කරන්නනේ. ඉතින් එහා භවවල් විනාශ කරන්න බෑනේ. ඒතර අපි මේ භවයේ මේ පරලෝව ගිහිලා ද්වේෂ කරන්නේ නැතුව සුගති භවයක උපදිනවා. නමුත් අපි ද්වේෂ කරොත් මොකද වෙන්නේ? ඒ ද්වේෂය හේතු කරගෙන සමහරට අපි එකෙන් නිරයට යන්න පුළුවන්. ඒ ද්වේෂය නිසා උපදින උපදින භවයක් පාසා සසරේ අනුට ඵල විපාක ලබා දෙන දුක්ඛිත තැනටපත් වෙන කෙනෙක් බවටපත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කකචූප්ම සූත්‍රයේදී දේශනා කරන්නේ අර කේතක් අරගෙන තමන්ව දෙකට ඉරද්දිත් අන්න ඉවසන්න කියලා කියනවා. ඉතින් අන්න ඒ නිසා එතකොට තේරෙනවා ඇයි එහෙනම් තථාගතයන් වහන්සේ මේ ඉවසීම කියන එක මෙච්චර දුරට දියුණු කරන්න මෛත්‍රිය කියන එක වඩන්න කියලා උත්සාහ කරන්න මේ භික්ෂූන්ට අවවාද දීලා තියෙන්නේ. ඉතින් අර ද්වේෂ කිරීම තුළ ලොකු හානියක් වන නිසා. ඉතින් ඒ නිසා මේ ද්වේෂය කියන දෝෂය කියන චෛසික ධර්මය Tamanට බොහෝ විපත් පමුණුවන එකක්. ඒ නිසා අපි ඒක දුරු කරන්නමයි උත්සාහයක් ගත යුත්තේ. ඉතින් මේ දැන් ද්වේෂය ගැන බොහෝ දේවල් අපිට කියන්න තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් මං හිතනවා ඒකට දැන් ප්‍රමාණවත් කියලා. ඉතින් ඒ නිසා අපි බය වෙන්න ඕන ද්වේෂයටනේ. ඉතරන්නේ ඒක ඇති කරගන්න හොඳ නැහැ. ඊළඟට තියෙන චෛස් එකේ තමයි ඉස්සා කියන කියන පරසම්පත්තෙන් ඉස්සතේති ඉස්සා කියලා කියනවා. කියන්නේ ඉස්සා කියලා කියන්නේ අර අනුන්ගේ සම්පත් නොයසන ස්වභාවය තමයි මෙතන ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඒතර ඊර්ෂ්‍යාව කියන එකත් තමන්ට බොහෝ විපත් පමුණුවන එකක්. කියන්නේ එතන ඊර්ෂ්‍යාව තුලින් කෙනෙන් එතන ඊර්ෂ්‍යාව නොඑක් ආකාරයෙන් පහළ වෙන්න පුළුවන්. ධනයට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්, බලයට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්, උගත්කමට, තනතුරු වලට, රූපයට මේ ආදී වශයෙන් නොඑක් පැතිකඩවල තුලින් මේ ඊර්ෂ්‍යාව පහළ කරන්න පුළුවන්. ඒතර ඊර්ෂ්‍යාව කියන එක සියුම් ආකාරයෙන් පහළ වෙනවා. වංචනික ධර්මයක් හැටියට. එතකොට දැන් ඒ ඊර්ෂ්‍යාව නිසා වෙන්නේ කුමක්ද? දැන් තථාගතයන් වහන්සේ දේශනා කරන ඊර්ෂ්‍යා කරන අය දුගති ලෝකයක් තුලමයි උපදින ගොඩක් වෙලාවට ඊර්ෂ්‍යා කරනයි උපදින්නේ പ്രേත ලෝකයන් තුල තමයි ඉපදෙන්නේ പ്രേත ලෝකයන් තුල තමයි මේ ඊර්ෂ්‍යා කරනයි උත්පත්ති ලබන්නේ ඒතර කියන ඊර්ෂ්‍යා කරන අය සුගති ලෝකයකට පැමිණියාම කියන අනිත් අයට වඩා බොහොම පහත් ප්‍රතිසන්දි ලබන්නේ කියන අනිත් අයට වඩා බොහොම පහත් තැන්වල තමයි උපදින්නේ ඒතර අනිත් අයගේ කිසිම සැලකිල්ලට භාජනය වෙන්නේ නැහැ අනිත් අයගේ ගෞරවයට ලක් වෙන්නේ නැහැ අනිත් අයගේ ප්‍රශංසාවට ලක් වෙන්නේ නැහැ ඒ අනිත් අයට ඊර්ෂ්‍යා කරපු කෙනාට සසරේදී කවදාක්වත් දියුණු වෙන්න බෑ කියලා කියනවා. හැම අතින්ම පිරිහීමට ලක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අනිත් අය කිසිම ආකාරයකින් පිළි නොගන්න කෙනෙක් බවට පත් වෙනවා. සමාජයෙන් කොන් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ සසරේ ඊර්ෂ්‍යා කරන අය. දැන් එහෙමයි ඉන්නවනේ දැන් බලන්න. සමහර විට තමන් ජීවත් වෙලා ඉපදිච්ච දවසේ ඉඳලා මිය පරලෝ යනකම්ම බොහොම දුක්ඛිත ජීවිතනේ. අනිත් අය ඒ වගේ කෙනෙක් හිටියද කියලාවත් දන්නේ නැහනේ. අනිත් අයට සමහර විට උදව් කරන්නවත් හිතක් පහළ වෙන්නේ නැහැ. සමහරට තමන්ගේ ගේ ළඟම ඉන්නව වෙන්න පුළුවන්. සමහරට ඒ කෙනාට උදව් කරන්න හිතක්වත් පහළ නොවෙන්න පුළුවන්. අනිත් අයට ඒ කෙනා කෙරෙහි අවධානයක් යොමු නොවෙනවා. ඇයි මේ? අන්න සසරේ ඊර්ෂ්‍යා කරා නම් ඒක සිද්ධ වෙනවා. ඉතින් මේ ඊර්ෂ්‍යාව කියන එක තුල බොහෝ දේවල් තියෙන අපිට සාකච්ඡා කරන්න. ඉතින් අද අපිට මීට වඩා ඒ ගැන සාකච්ඡා කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඊළඟ දිනේදී ඒ ගැන දීර්ඝාකාරයෙන් සාකච්ඡා කරමු. ඉතින් ඒ නිසා අද දිනේදී අපි මේ සාකච්ඡා කළේ අපි වැඩියෙන්ම අපිව දුකටපත් කරන චෛසික ධර්මයන් ගැන විශේෂයෙන්ම මානය, ද්වේෂය, ඊර්ෂ්‍යාව පිළිබඳව. ඉතින් ඒ කාරණාවන් අපි අවබෝධ කරගෙන సంతාන තුලින් දියුණු වෙන දේවල් ඒවා දියුණු වෙන්නට ඉඩ නොදී ඒ දේවල් බැහැර කරලා ගුණධර්මයන් දියුණුවන ආකාරයෙන් කටයුතු කරලා මේ චෛසික ධර්මයන්ගේ ස්වභාවයන් මැනවින් අවබෝධ කරගෙන පරමාර්ථ ධර්මයන්ගේ තතු ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන సంతාන තුල පරමාර්ථ ධර්මයන් පිළිබඳ සුවිශාරද අවබෝධයක් ඇති කරගෙන පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන ප්‍රාර්ථනීය උභෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ ඇති කරගත් ධර්ම ඥානෙ උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි